හොඳයි මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද භාවනා වැඩමුළුවේ අවසාන අංකයටයි පත් වෙලා තියෙන්නේ. අත් වශයෙන් අපි කාලය වෙන් කරගෙන තිබුණේ කමඨහං සුද්ධ කිරීමක් වගේ වැඩපිළිවෙලට නමුත් මට ඉල්ලීමක් කරන්න සිද්ධ වුණා. ධර්මදේශනා මාලාවේ අවසාන ධර්මදේශනාව සඳහා ඒ කාලේ මට දෙන්නයි කියලා ඒ අනුව අපි පවත්වාගෙන ආපු ධර්මදේශනා මාලාවේ අවසාන ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ. සියලුම දෙනා tempත් වෙලා සාදුකාරය පවතුමු. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ අක්ඛේයේච පරිඤ්ඤාය අක්ඛාතරං නමඤ්ඤති තඤ්හි තස්සන හෝති තී යේනං වජ්ජාන තස්ස අති සචේ විජානාසි වදේහි අක්ඛාසීති මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුව සඳහා සමිද්ධි සූත්‍රය සරුවචන් වහන්සේ විසින් යෝජනා කරන්න ඉදිච්ච දේශනා කරන්න ඉදිච්ච මේ වටිනා සූත්‍රය සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සඳහන් වෙලා තිනවා. ඉතින් ඒකේ මුල් දවස් තුනේ අපි කෙටියෙන් මතක් කර දිගට මතක් කරගත් දේවල් කෙටියෙන් සඳහන් කළොත් ඊටාම තරුණ බොහොම පැහැපත් වර්ණ ඇති මේ සමිද්දි නැමැති ස්වාමින් වහන්සේ රජගහනුවර උණුදිය නදියට ඒකට කියන්නේ තපෝදා නදිය කියලා තපෝනා නදියට ගිහිලා පැම් පහසු කරලා යට අඳනේ විතරක් නැත්නම් නානකඩේ විතරක් ඇඳගෙන අවුවේ තමන්ගේ සිරුර වේල වේලා ඉන්න වෙලාවේ පැමිණිච්ච దేవතාවෙක් සඳහන් කරලා කියනවා මාන මේ ගිහි සම්පatti විඳින්න නැතුව මේ පැවිදි සම්පatti විඳින්න ගිහිල්ලා තියෙන්නේ ඒක නිසා ගිහි සම්පatti විඳලා කලවයස් ගියාට පස්සේ පැවිදි වැඩ කරගෙන යන්න අපරාධේ ලැබිච්ච කාලේ නාස්ති කරගන්න එපයි කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මම එහෙම විඳිය යුතු සම්පatti විඳින් නැතුව කාලේ නාස්ති කිරීමක් නෙවෙයි කරන්නේ මට මේ කාලය පිළිබඳ විශ්වාසයක් නෑ මම දන්නෙත් නෑ ඒ නිසා මම කල යුත්තේ මහානකම් කිරීම ඒ නියම වයස කිරීමයි මම කරන්න කියලා මේ ඒ යක්ෂ දේවතාවට සඳහන් කරනවා. එතකොට මේ දේවතාවා කියනවා ඔය පැවිද්ද ලැබෙන සැප මත්තටයි ලැබෙන්නේ. කාමයේ ලැබෙන සැප දැන් දැන් ලැබෙනවා. ඒ නිසා මේ සාන්දෘෂ්ටික වශයෙන් විඳිය හැකි මේ කාප සම්පatti තියෙද්දී කවදා හෝ ලැබෙයි කියලා හිතන ඔය මේ ආධ්‍යාත්මික සම්පatti વિશે කාම සම්පත්තිය පාවා දෙන්න එපයි කියලා. ඉතින් එතකොට මේ සමිද්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සරුවචන් වහන්සේගේ ඉගෙනීම ගැනීම හැටියට ඔය කාම සම්පatti ඊටම කාලිකයි නමුත් පැවිද්දෙන් භාවනාවෙන් ආධ්‍යාත්මයෙන් ලබන සැපය සාන්දෘෂ්ටිකයි දැන් උනත් ගන්න පුළුවන් ඒක ඊට වැඩිය කල් යනවා නමුත් ඔය කාම සැපය කාමක සුඛය බොහෝ දුක්ගෙන දෙන බොහෝ ආධිනවගෙන දෙන බොහෝ වද බන්ධනයකට පමුණවන දෙයක් ඒකලා ධර්මයේ තමයි සාන්දෘෂ්ටික අකාලික ඒහිපස්සික ඕපනායක පච්චත්ත වේිතබ්බාදී වශයෙන් ධර්මයේ තියෙන දැන් දැන් රස විඳින්න පුළුවන් ගතිය ඒ దేవතාවට හුවා දක්වනවා නැත්නම් ගහපා දෙනවා. එතකොට මේ దేవතාව සඳහන් කරනවා මට ඒක නම් තේරෙන්නේ නැහැ කියලා. මම දන්නේ කාම සම්පatti විතරයි ඒකක් මම ඔයත් අන්න කිව්වේ. නමුත් ওই කියන විදිහේ මේ ආත්මෙදිම නිවන් දකින්න පුළුවන් ගතියක් නැත්නම් ධර්මීය රස විඳින්න පළයක් ගතියක් මම දන්නේ මට අනේ කරුණා කරලා මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ආදී ගුණ ටික කියලා දෙන්නේ කියලා. එතකොට මේ සමිද්දි ස්වාමීන් වහන්සේ කියනවා දේවතාවට මම මේ ළඟදී පැවිදි වෙච්ච කෙනෙක් මන් දන්නේ නැහැ ඉච්චර ඌව පිළිබඳ අර්ථ කතා කරන්න මගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ළඟ ඉන්නවා ගිහිල්ලා අහගන්නයි කියලා. එතකොට මේ දේවතාවක් කියනවා සරුවචන් වහන්සේ ළඟට මට යන්න බෑ මහේසාක්‍ය දිවරුන්ගේ නිතරම ආරස්සාව ලැබිලා තියෙන්නේ මට කිට්ටු කරන්නත් බෑ නිසා ඔබ වහන්සේ කැමතිනම් මට අනුකම්පා පිණිස මං වෙනුවෙන් මේ ප්‍රශ්නේ අහන්න. එතකොට සරුවචන් වහන්සේ යම් ආකාරයකට උත්තර දෙනවද? ඒක මම මේ තේරුම් ගන්න උත්සාහ කරන්නම් කියලා. අන්න ඒ විදිහට මේ සමිජ ස්වාමීන් වහන්සේ සහ මේ దేవතාව අතර ඇති වෙච්ච මේ ගමනේ සාකච්ඡාවෙන් පස්සේ සමිද්ද ස්වාමීන් වහන්සේ සරුවචනස් ළඟට ගිහිල්ලා ඒ දේවතාව හමු වෙච්ච හැටි වෙච්ච සිද්ධිය ඔක්කොම ඒ සරුවචනාන්තට විස්තර කරනවා. විස්තර කරලා මේ දේවතාවා කෙරෙහි අනුකම්පාවෙන් දේවතාවට මේ ධර්මයේ තියෙන සාන්දෘෂ්ටික ගතිය එහෙම නැත්නම් අකාලික ගතිය, එහි පස්සේ ගතිය මේ වහවහ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් ගතිය පිළිබඳව කිව යුත්තේ දැනුම් දීම කරන්නයි කියලා. ඉතින් එතකොට සරුවචනාංශ දෙන පළවෙනි උත්තරේ තමයි අපි පෙරේදා ධර්මදේශනාට ඉස්රායින් තියාගත්තේ අක්කේය සංජිනෝ සත්තා අක්කේයස්මින් පතිට්ඨිතා. සරුවචනාංශේ සඳහන් කරන මේ ලෝකේ ඉන්නාතාක් සත්වයෝ නැත්තම් මිනිස්සයෝ දැනට ප්‍රකාශ වෙච්ච දැනුම විතරයි දන්නේ ඒකම අල්ලබදාගෙන එහිම ගිලී ඉන්න જાතියක්. ඉන් එහා පැත්තට හැංගීමක්වත් නැත්තේ නෑ. දැනට කවුරු හරි කියලා ප්‍රකාශ කරලා තියපු දේවල් විතරයි දැනුම කියලා දන්නේ. ඉන් එහාට යන්නත් බයයි, ඉන් එහාට හැංගීමක්වත් ඇත්තන්නත් නැහැ. ඒ නිසා ඒ ඇත්තෝ දැනට ප්‍රකාශිත දැනුම එහෙම නැත්නම් කවුරු හරි විසින් පිළිගන්නලද දැනුමේ පිහිටලා හිටලා තියෙන්නේ. ඒ නිසා කවදාකවත් දැනුමක් පිළිබඳව පරතරයට පැමිණිච්ච කෙනා ලෝක දැනුම පිළිබඳව ලෞකික ලෝකායත විශ්ය එයා දන්නේ Taman දන්නේ අර්ධ දැනුමක් කියලා. එයා හිතාන ඉන්නවා මම ඔක්කොම දන්නවා මේ ශේෂ්ඨේ මම තමයි ලොක්කා. කියලා අනික් අයට කියලා දෙන්නේ මේ දැනුම කියලා ලෝකේ භාවිතා කරන දේ ඊ타ත්ම ආංශික දෙයක් කවදාකවත් මේ ධර්මයෙන් තොරව භාවනාවෙන් තොරව මේ සත්ව විශ්ේ ලෝක විශ්ේ අවකාශ විශ්ේ පිළිබඳ කවදාකවත් දැනගන්න බෑ ඒ නිසා බාහිර ලෝකේ තියෙන ඇත්තෝ පුදුමාකාර විදියට Tamanගෙන්ම දැනුම නිසා තමයි මාන්නයක් ඇති කරගෙන ඒ දැනුම නිසා මමත් මිනිහෙක් කියලා හිතාගෙන ඒ දැනුමටම තණ්හා කර කර ජීවත් වෙලා මැරලා ගිය දවසේ අපරාදේ ලැබිච්ච මනුස්ස ජීවිතේ පිපෙන්න පුළුවන් විකසිත කර ගන්න පුළුවන් දැනුමට ඉඩ දෙන්නේ මේ කාම තණ්හාව නිසා. ඒ විදිහට මේ දැනුම කියලා අපි බාර ගන්න දේ ඉස තියාගෙන කටයුතු කිරීම නිසා යෝගමායන්ති මච්චුනෝ මායයට කෙලෙස් වලට යට වෙනවා කියලා පළවෙනි ගාතාවක් අපි එදා කරපු දේශනා කරපු මාත්‍රිකා කරපු ගාතාව දේශනා කරලා ඒකේ හරි පැත්ත විස්තර කරනවා අද ඉස්සරහින් තියපු ගාතාවේ හැටියට අක්ඛේයේස පරිඥාය යම් කිසි කෙනෙක් දන්නවනම් මේ අපි දන්න දැනුම කියන එක ඊටාම පුංචි ඩිංගිත්තක් මේක පිළිබඳව ආඩම්බර වෙන්න තියා ලැජ්ජාවටපත් වෙන්න ඕනේ මොකද මේ දැනුම නිසා අපිට භාවනා කරගන්න හම්බ වෙච්ච නැති එක විතරයි උනේ උදාහරණයක් වශයෙන් කියනවා නම් අද දියුණුවයි සම්මත ලෝකයේ ඉන්න මිනිස්සෙක් ගත්තොත් ඒ මනුස්සයාගේ ජීවිතය ඉතාමත්ම සුන්දර, ඉතාමත්ම සක්‍රීය, ඉතාමත්ම කාර්යක්ෂම කාලේ ඉගෙනීම සඳහා ගත කරනවා. ඒකල්ලි වල ඉගෙනගත්ත දේට රස්සාව කරන්න 55 60 වෙනකම් ගත කරනවා. 60 වෙනකොට තේරෙනවා සත්ත පහකට ඇති වැඩක් නෙවෙයි කරලා තියෙන්නේ ඊට පස්සේ පශ්චාත්තාප වෙනවා. මොකද 60 හරි වෙන 60 විතර වෙනකොට හම්බ කරපු සේරම වියදම් කරන්න රස්සාව හරහා ලෙඩක් හැදෙනවා. වෘත්තියමේ ලෙඩක් හැදෙනවා ඊට පස්සේ හම්බ කරපු සේරම ඉවරයි. ඒකට අන්තිමට හිඟා කක්කා තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඒක නිසා ජීවිතය ඊටාම සුන්දර, ඊටාමත්ම සක්‍රිය, ඊටාමත්ම ජවාදික කාලේ අපරාධේ මේ අද තියෙන අධ්‍යාපනයට කැප ඒකෙන් මෙට්ටහියක් හදනවා. ඒ අධ්‍යාපනට ඕන විදිහේ රූකඩයක් හදනවා. හදලා ඒ රූකඩේ නටවනවා 25 ඉඳලා 55 වෙනකම්. තත්ත පහක Tamanට ඇති වැඩක් නෙමෙයි කරන්නේ, gedett ඇති වැඩක් නෙමෙයි කරන්නේ, අවශ්‍ය ඇති වැඩක් නෙමෙයි. කවුරු හරි ගෙවන නිසා කරනවා. මේක මේ නව තාක්ෂණයෙන් ඉසලා තිබුණේ නැහැ. ඉසලා තිබේ මිනිස්සුયો Tamanට අවශ්‍ය රස්සාවක් කරන්නේ, දන්න රස්සාවක්, වෘත්තියක්. දැන් තන්නි කරම පිටරටකින් ආපු දැනුමක් අදාළ නැති දැනුමක් උගන්ලා දන්නේම නැති විභාගයක් ලියලා දන්නේම නැති ලකුණක් පාස් කරගෙන ඊට පස්සේ ආ දක්ෂයයි කියලා හිතලා ඊට පස්සේ වෘත්තිය පුරුදු කරනවා පුරුදු කරලා අන්තිමට නිසි වයස පහු වෙනකොට තේරෙනවා අපරාදේ ගත කරපු කාලයේ සුන්දරම කාලේ නාස්ති කරලා තියෙනවා කියලා. ඒක නිසා ඒ ඉගෙන ගන්න කාලෙත් පෙල්ලුණා හරි කමන්නේ පාස් වුණා හරි කමන්නේ රැකියාව කරන කාලේ දන්නවනම් අපි දන්නේ බොහොම ඩිංගිත්තයි ඕක මහා ලොකු දෙයකට තණ්හාමාන දිටි කරන දෙයක් නෙවෙයි කියලා ඒ ප්‍රකාශිත දැනුම පිළිබඳ යථාබෝධය කියලා කියනවා ඒකට. මම දන්නේ බොහොම ඩිංගිත්යි කියලා. අර මම එදා නිදර්ශනයකට කිව්වා වගේ ඒ සතවර්ෂයේ පහළ වෙච්ච ප්‍රධානම විද්‍යාඥයා වෙන අයිසෙක් නිව්ටන් ප්‍රකාශ කරලා තිබුණා මම මේ වැල්ලේ සෙල්ලම් කරන සිප්පි කටුත් එක්ක සෙල්ලම් කරන පොඩි එකෙක් විතරයි ඉස්සරහ තියෙන මුහුද ගැන දැනුමකුත් මට නැහැ පිටිපස්සෙන් තියෙන මහ පොළොව ගැන දැනුමකුත් මට නැහැ කියලා. ඒ මොකද එයාට තේරෙන්න පටන් ගන්නවා එයාගේ සුවිශේෂී ඥාණයට අපිට අහුවෙන කොච්චර පොඩ්ඩක්ද කියලා. ඊට පස්සේ ඒක ඩිංගිත්තක් අපේ සියවසේදී ඉදිරියට ගෙනිච්චා මේ අයින්ස්ටයින් අරගෙන ඉවරලා කිව්වා අයිසෙක් නිව්ටන් හොයාගත්ත දේ ද්‍රව්‍යයක් බවට පත්වෙච්ච ශක්ති ගැන විතරයි අයින්ස්ටයින් කතා කරේ ද්‍රව්‍යයක් බවට පත්වෙච්ච නැති ශක්ති වශයෙන්ම තියෙන කොටසක් විශ්වයේ තියෙනවා එව්වට ඒ ශක්ති යම් විදිහකට ගොනු වුණාට පස්සේ ඒකේ සුලියක් හැදුනට පස්සේ රිත්තක් හැදුනට පස්සේ ක්වොන්ටම් එකක් කියලා කියනවා ශක්ති පුංජයක් කියලා කියනවා සමහරට මේ ශක්ති පුංජයේ ද්‍රව්‍යයක් බාටපත් වෙනවා සමහරලාට ඒක ශක්තියක් වශයෙන්ම තියෙනවා ඒ ශක්ති මොනම උපකරණයකටවත් අහුවෙන්නේ නැහැ ද්‍රව්‍යයක් බාටපත් වුණාට පස්සේ තමයි ඇහැට කනට දිවට නාසයට කයට තේරෙන්නේ ද්‍රව්‍යයක් බවට පත් වෙච්ච ශක්තිය වලට අපි කියනවා හාස්කම් කියලා කියනවා গুপ্ত බලවේග කියලා කියනවා විශ්ව ශක්ති කියලා කියනවා සුවකිරීමේ ශක්තිය කියලා කියනවා එක්කෙනෙක්වත් ඒක දැකපු කෙනෙක් ලෝකේ නැහැ. ඔය දකින්නත් බෑ ඒක අහන්නත් බෑ ඒක ගඳ බලන්නත් බෑ ඒක රස බලන්නත් බෑ නෑයි කියන්නත් බෑ. දැන් අයින්ස්ටයින් තුමා අරගෙන ගිය පාර දිගේ ඉස්සරහට ගිය ලෝකේ ඉන්න දක්ෂම භෞතික විද්‍යාඥයෝ කියනවා ඇහැට කනට දිවට නාසයට කයට අහුවෙන ද්‍රව්‍ය ප්‍රමාණය ලෝකයේ මුළු අවකාශයෙන් 102ක්වත් නැහැ කියලා. 98කට වැඩිය තියෙන ශක්ති ඒ ශක්ති මොනම යන්ත්‍රයකටත් අහු වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි මේ දැනුම කියලා ගන්නෙ ලෝකයේ ප්‍රකාශ වෙච්ච ද්‍රව්‍ය බවට පත්වෙච්ච 102කටත් අඩු ප්‍රමාණයක්. ඒ සංගාක් මේකේ තියෙන අවකාශය ඒ අවකාශය අල්ලන්න බෑ. මනින්ද කිරන්න බෑ. අජට අවකාශයේ ඒක නිසා භෞතික විද්‍යාඥයා හොඳටම දන්නවා Taman දන්නේ ලෝකේ දත යුත්තෙන් අඩු ගන්න 2යි. වැඩිම වුණ 104යි, ඊටු 96ම ශක්ති බවට පත් වෙලා තිනේ. ඒ ශක්ති බෙදනවා dark matter and dark energy කියලා. dark matter කියන එක 126ක් විතර වෙන්න පුළුවන් කියනවා. ඩාර්ක් එනර්ජි කියලා එකක් හොයන තුන 70ක් මොනම තාලකින්වත් ඔප්පු කරලා පෙන්වන්න බෑ. ඊ타මත්ම උසස් ඊ타මත්ම දියුණු විද්‍යාඥයන්ට සමීකරණය සම්පූර්ණ කරන්න බෑ ඩාර්ක් එනර්ජි නැතුව. මේ සියල්ලෙන්ම දකින්න පුළුවන් 104යි නැත්නම් 102යි කියන මතය සාපේක්ෂ වශයෙන් ਸਰුවචනාංශය කියන්නේ උඹලා දන්න ටික තුච්චයි කියලා. උඹලා දන්න දේ ශූන්‍යයි කියලා. උඹලා දන්න දේ රිත්යි කිය. උඹලා දන්න දේ ටිකයි. ਸਰවචනංශේ ਸਰවච්ච බව ප්‍රකාශ කරේ මේ 100%ක්ම දැකගෙන. ඒක නිසා අපි දන්නවයි කියලා යමක් තියෙනවා නම් නොදන්න පත් එකත් එක බලනකොට ඉතාමත්ම ඩිංගිතයි. ඒ වගේම මේ මෑතකදී කරපු මොලේ තියෙන ස්නායු ශෛල පිළිබඳව ගවේෂණවලදී තේරුම් ගන්න තියෙනවා ඕනම ලෝකේ ඉන්න දක්ෂයෙක් තමන්ගේ මොලේ තියෙන හැකියාවෙන් 102ක්වත් වැඩ ගන්න නැහැ කියලා. ඊටු 98%ක්ම නිකම්ම නිකන් තිබිලා පුස්කාලා මැරලා යනවා. කවදාකවත් නිරාමිෂ පැත්තට හිතන්නෙත් නැහැ, බණක් භාවනාවක් කරන්නෙත් නැහැ, ධ්‍යාන සුඛයක් විඳින්නෙත් නැහැ, විපස්සනා බලන්නෙත් නැහැ. ඒක නිසා අර ගත කරන 102 ඒකෙම දුවලා දුවලා දුවලා දුවලා නාස්ති වෙලා manussකමෙන් 102ක් විතර වැඩ අරගෙන ඉතුරු හරිය කවදාකවත් වැඩ ගන්න නැති ශක්ති බවටපත් වෙනවා ඕනම කම්පියුටරයක් වැඩ කරන කෙනෙක් දන්නවා කම්පියුටරේ වැඩ කරන්න පුළුවන් ප්‍රමාණය 105ක්වත් අපි වැඩ ගන්නෑ කියලා. විශාල හැකියාවක් ඒකට තියෙනවා. අපි බොහොම ඩිංගිත්තක් අපි වැඩ කරලා අපි කියන කම්පියුටරට දන්නවා කියලා. ඊටත් වැඩිය මේ අපිට හම්බෙච්ච මේ මනුස්ස මනසෙන් 102ක්වත් වැඩ ගන්නෑ. ඒක liverලා ඉතුරු හරිය ඒකලා කියනවා දේශපාලනඥයන්ගෙන් 100%ක්ම නිකන් තියෙන කියලා වැඩ ගන්නම නැහැ. ඒක වැඩ ගන්නේ සෙක්‍රටරියට කියලානේ. ඒ නිසා 100%ක්ම ෆ්‍රෙෂ්. හොඳටම මහන්සියෙන් මහන්සිය 102ක් වැඩ අරන් තිනවා. ඒක ලෙයා හිතනවා මම සම්පූර්ණ මොලෙන් වැඩ අරගත්තා. මම සම්පූර්ණ ජීවිතේ ජීවත් කෙරුවයි කියලා. නමුත් සම්පූර්ණ මේ මොලේ ශක්තිය වැඩ අරගත්තොත් අපිට මේ නොපෙනෙන සියල්ලම පේන්න පටන් ගන්නවා. සරුවචනාංශේ කියාපු දේවල් වැටහෙන්න පටන් අර ගන්නවා. අපි කොච්චර සම්ප්‍රදායන කුලද කියනවනම් අපි දන්න ශේෂ්ත්‍රෙන් එහාට අඩියක් තියන්නවත් බයයි. පුදුමාකාර සීමාවක් ඇති කරන තියෙන ඒක නිසා මේකේ තියෙන යථාවබෝධය අක්ඤ්ඤාව පිළිබඳ පරිඤ්ඤයක් ඇති කරගත්තොත් අපිට මේ ප්‍රකාශිත දැනුම නැතුව බෑ ප්‍රකාශිත දැනුම අවශ්‍යයි sannivedane කරන්න නමුත් ඒක දැනගන්න ඕනේ ගොළු භාෂාවක් වගේ එකක් කියලා කිසිසේත්ම ප්‍රකාශ කරන්න බෑ ඒක ඉතාමත්ම සීමාකාරී ඒ එහෙම දන්නවනම් අපි මේකට මෙච්චර වඳින්නේ නැහැ මේක මහා ලොකුවට සලකන්නේ අපි දන්නවා ඒක අවශ්‍ය දෙයක්. නමුත් ඒ දාන්න 102 කොච්චර අපිට වද දෙනවද කියනවනම් ඉතුරු 198ටම විවෘත වෙන්න දෙන්නේ නැත්තේ මේ 102ට තියෙන ආසාව නිසා. කවදා හෝ මේ 102 අතහැරියොත් අපිට සමහර 198ක් හම්බෙන්න ඉඩ තියෙනවා. නමුත් අපිට දාන්න ශාස්ත්‍රය අතාරින්න බෑ. නිසා යම් ශාස්ත්‍රයක් යම් ශිල්පයක් යම් දැනුමක් Tamanට අතාරින්න බැරි නම් ඒකට Taman දාස වෙලා තියෙන්නේ වාල් වෙලා තියෙන්නේ විශාල ප්‍රදේශයක් දැක ගැනීමට තියෙන අවස්ථාව කාබාසිනිය වෙන්නේ අර අහුවෙච්ච කොටසෙන් තමයි. ඒක නිසා අපි තේරුම් අර ගන්න ඕනේ අපේ මනසට දැනගන්න පුළුවන් කාරණා විශාල ප්‍රදේශයක් තියෙනවා. ඒ එනේන වෙලාවේදී අලුත් අවස්ථාවක් එන හැම වෙලාවෙදීම අපි සම්ප්‍රදානුකූලව Taman දන්න එකටම යෙදෙන නිසා අපෙන් ගිලිහෙන අපිට අත්හැරෙන අවස්ථාවට කියන්නේ ගියා ගියාමයි ආය කවදාකවත් ආයේ නැවත අවස්ථාවක් දෙන්නේ භාවනා කරනකොට විතරක් අපි නොදන්නා ශේස්ත්‍රයට විවෘත වෙනවා. උදාහරණයක් වශයෙන් කියනොනම් අපි භාවනාවට පිවිසුම් මාර්ගයක් විදිහට මොකක් හරි අරමුණක් ඉස්සරහින් තියාගන්න. ආස්වාද ප්‍රසවාසය හරි පිම්බීම ඇකිලිම හරි වම දකුණ හරි. ඉතින් ඒක හොඳට පිරිසිඳලා ඒක සම්පූර්ණයෙන් ගෙවම් කරාට පස්සේ අපි සම්පූර්ණයෙන් වැටෙන්නේ සමස්තයට. මොනම දෙයකට සීමා වෙච්ච නැති අරමුණු කරන්න බැරි, නිමිති ගන්න බැරි සමස්තයට වැටෙනකොට අපි පුදුම බයක් අපිට ඇති ඒ බය නිසා අපි අසරණ වෙනවා, තනි වෙනවා, ගැහෙනවා, බය වෙනවා, භාවනා කරන්න බෑයි කියලා කියනවා. එහෙම නැත්නම් හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා. එහෙම නැත්නම් නින්දට වැටෙනවා. නැත්නම් සැක කරනවා. ඒක නිසා මේ සමස්තයට යන්න අපහසුාවක් නැහැ එක පැත්තකින් බලනවා. නමුත් සමස්තයට බයක් තියෙනවා. ඒ සමස්තයට බුදුමා අසරණ ගතියක් තියෙනවා. ඒ මොකද අපිට කොන්දක් පණ නැති නිසා අපිට සද්ධාව මදි නිසා, අපේ වීරිය මදි නිසා, අපේ සමාධිය මදි නිසා, සතිය මදි නිසා, ප්‍රඥාව මදි නිසා අපි নানা ආකාර බය කරුණු ඉදිරිපත් කරන බාහනාවට පෙළඹෙන්නෙත් නැහැ. භාවනා කෙරුවට පස්සේ ලැබෙන ප්‍රතිඵල එකක්වත් භාවනා ප්‍රතිඵලයක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ නැත්නම් අපි භාවනා කරනකොට මොනවද බලාපොරොත්තු යනවා ඒක කවදාකවත් භාවනා ප්‍රතිඵල නෙවෙයි භාවනා ප්‍රතිඵල නම් ස්වභාවයෙන් එන එක ඒක සමස්තයව ඉන්නේ ඒක ඉන්නේ gediya pitimai ඒකට අපි පුදුම බයක් දක්වනවා ඒ නිසා යම් දවසක මේ අක්ෂය ප්‍රකාශිත දැනුම කියන එකේ තියෙන සීමාකාරී බව දන්නවනම් ඒක පිරිසිඳ දන්නවනම් මේ දැනුම නැතුව බෑ ඒකේ තියෙන මෙන්න වගේ සීමක රාජකාරියක් කියලා ඒ ඒ දැනුමෙන් මම අසවලා කියලා මට මේ දැනුම තියෙනවා කියලා මම ආරයට වැඩි උසම් උතුම් කියලා කවදාකවත් අයිතිවාසිකමක් ගන්න දැනුම ගැන තියෙන අනියම් ආඩම්බරේ නිසා තමයි අතිශෝක්ති නිසා තමයි මම අසවල් අසවල් දැනුම ඇති කෙනෙක් මම අසවල් අසවල් විශේෂඥයෙක් අසවල් අසවල් ශාස්ත්‍රයේ පරිණත කෙනෙක් කියලා ඒ දැනුම මාර්ගයෙන් ආඩම්බර වෙන්නේ මේ දැනුම මෙච්චර තුච්ඡ දෙයක් බව දන්නේ නැති නිසා ඒ නිසා අල්ලගත්ත දේ අල්ලගෙන දිගට දිගට යනවා. ඒ නිසා අපි අලුත් පැත්තකින් හිතන්න අලුත් විදියකට ජීවිතය දිහා බලන්න ප්‍රශ්නේ තේරුම් අරගන්න ජීවිතෙන් ගැලවෙන්න යන්නේ නැත්තේ ඒ නොදන්න දේට තියෙන බය නිසා. අප්‍රකාශිතයි ඒවා තාම ඒකට බය නිසා අපි කවදාකවත් අලුත් ශේෂ්ත්‍රයකට යනකොට ඉදිරියට භාවනා කරන්න යන්න බයයි. ඒ නිසා භාවනාවේදී පොඩ්ඩක් ඉදිරියට යන්න හදනකොට අපි එක්ක ඇස් දෙක අරිනවා, එක්ක නිින්දට වැටෙනවා, එක්ක සැක කරනවා, එක්ක යන්න දෙන්නේ. ඒ නිසා සරුවචාන්සේ සඳහන් කළ තිනවා අක්කේය ප්‍රකාශිත දේ ගැන හොඳට දැනගෙන ඒ ප්‍රකාශිත දේ මම මේව දන්නවා කියලා ආඩම්බර වෙන්නේ නැත්තම් එම ආඩම්බර නොවි මේ දේ තියෙන සීමාකාරී ප්‍රදේශයේ සීමාකාරී වටිනාකම ඒකේ තුච්චයි කියලා බුදුහාමුදුර කියන්නේ මේක මේක අනිත්‍යයි නෑ අනාත්මයි ශූන්‍යයි තුච්චයි රිත්යි පරතෝ එක අනුන්ගේ දෙයක්. ඔය කිසිම දැනුමක් ඊගාවාත්මයට ඇති වැඩක් නැහැ. ඒක මේ Taman හැදිච්ච පරිසරයට හැදිච්ච සංස්කෘතියේ මැරලා ගියාට පස්සේ වැඩකුත් නැහැ. ඒ නිසා ඒ සඳහා මෙච්චර ජීවිතේ වටිනා කාලයක් ගත කරගෙන මමත් දන්න කෙනෙක් කියලා යම් කිසි කෙනෙක් කියනවනම් ਸਰවඥන්සේ පහළ නොවිච්ච ලෝකේ නම් ඒ මනුස්සයට තැනක් තියෙනවා. නමුත් ਸਰවඥන්සේ පහළ වුණාට පස්සේ ඒවා සේරම ඒ වගේ තියෙන තුච්ච භාවය පෙන්වනවා. ඒ නිසා සරුවචන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් විදිහට මේ ප්‍රකාශිත දැනුම ගැන හොඳ අවබෝධයක් තියෙනවා නම් තන්හි තස්ස නොහෝති इति. ඒ කියන කොච්චර උසස් තත්යකට දැනුමෙන් ගියත් කවදාකවත් මම ඥානවන්තයෙක් කියන නමවත් කියන්නේ නැහැ. මට මෙච්චර දැනුමක් තියෙනවා මට මෙච්චර ඩිග්‍රී එකක් තියෙනවා මට මෙච්චර උපාධියක් තියෙනවා කියලා මේ ළඟදී අර පහන් කණුවේ ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේගේ පොතක් ගෝලහාමුදුරු කෙනෙක් මහානායක හාමුදුරු කෙනෙකුට ගිහිලා දුන්නාලු. මහානායක හාමුදුරු බලා කිව්වලු අනේ නිකම්ම භික්ෂු නේද කියලා. ඒවල වෙන මොකක්වත් නැහැ නේද කියලා. ඒවල පොත විසි කරා. ඥානানন্দ භික්ෂු. මොකද BSc කියලා ලියලා නැහැ. PhD කියලා ලියලා නැහැ. ප්‍රොෆෙසර් කියලා ලියලා නැති නිසා නිකම්ම භික්ෂුවක් නේද කියලා පොත පැත්තකින් තිබ්බා. ඒ කට්ටියට ඕන කරලා තියෙනවා පොතට පිටිපස්සේ නමට පිටිපස්සේ තියෙන පට්ටන්දරේ තමයි. ඒකට තමයි යුනිවර්සිටි වල කෙරෙන තන්නි කරෝ බෙලි කැපිල්ල යන්නේ වෙන මොකටවත් නැහැ. තන්නි කර යන්නේ කාට එක ඉස්සරහට යන්න දෙන්නේ නැතුව එයාර දැනුම දැනුමෙන් ආඩම්බර වෙලා කටයුතු කරනවා. නමුත් මේ ආධ්‍යාත්මික ගමන යන කෙනාට තන් හිතස්ස නොහෝති තියා කවදාකවත් කියන්නේ මම මේ මේ දේවල් දන්නවා මම මේ මේ දේවල් ළඟා කරලා තියෙනවා මට මේ තරම් සීලයක් තියෙනවා මට තරම් සමාධියක් තියෙනවා ඒ කියමනෙන්ම පේනවා ඒ මනුස්සයාට ලැබිච්ච දැනුම දරා ගන්න තරම් මොරලා නැහැ ඒක නිසා සංස්කෘත කියමනක් තියෙනවා ගුණා සුගුණේ සුගුණා ගුණේසු නා ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා ගුණයක් ආඩම්බරයක් වෙන්නේ ගුණවන්තයෙකුට විතරයි ගුණයක් නැති දැනුමින්ම ආඩම්බර වෙන මනුස්සයාට කටුසය කරේ රත්තරන් බැඳා වගේ වෙනවා. අර දැනුම නිසා මනුස්සයා නැහිනවා. ගුණවන්තයාට ඕනේ ගුණයක් සුගුණයක් බවට පත් වෙනවා. අපේ පැත්තේ කතාවක් තියෙනවා අනික් අයට වෙන්නේ නුගුණි. ඉගෙන ගන්න ඉගෙන ගත්ත නුගුණෙට යනවා පිස්සු හැදෙනවා. කියාපෑම වැඩි නිසා අද අද අධ්‍යාපන ක්‍රමේ විකුණුම් භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන්නේ. වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා තියෙන මේ අධ්‍යාපනයෙන් ආඩම්බර වෙන්න හදන නිසා. ඇත්තටම වශයෙන් කියනනම් ආඩම්බර වෙන්න හදන්නේ දරුවෝ නෙවෙයි අම්මයි තාත්තයි දෙන්නේ. මේ දරුවෝ සිවිල් සර්වන් කෙනෙක් කරන්ඩ, දොස්තර කෙනෙක් කරන්ඩ নানা ප්‍රකාර විදිහට මේ මිනිස්සු මෙහෙවනවා. අන්තිමට ඒ දරුවෝ ඒකාන්තෙම අම්මට අපටයි වෛර කරනවා. මේ ළඟදී වෙච්ච සිද්ධියක් තමයි ඒ ළමයා හැමදාම එක විෂයකට පළවෙනියා වෙලා ලකුණු 100ට 100 ගන්න දක්ෂයි. අවසාන විභාගෙට ඉස්සලා තිබුණ සාමාන්‍ය පරීක්ෂණයකදී ළමයි ලකුණු 80ක් 90ක් අරගෙන ඒ තාත්තා කියලා තියෙනවා පුළුවන් තරම් උත්සාහ කරන්න කියලා ලකුණු 100 ගන්න. තාත්තා යම්මයි පාටි එකට යන්න ගිහිල්ලා මෙයාට ගණන් පත්‍රයක් දීලා මේක ලියපන් කියලා කාමරයට දාලා දොර වහලා ගිහිල්ලා තියෙනවා. එනකොට ජනෙලෙන් එළියට පැනලා ළමයා එල්ලිලා මැරිලා තාත්තා එනකොට ඉස්සරහ පේන්න හිටියේ බෙල්ල වල දාගත්ත පුතා. මොකද තාත්තට ඕනේ 100%ක් ලකුණු ගන්න. පාස් වෙලා බෑ. ඩික්ටින්ෂන් එකක් අරගෙන බෑ. 100%ක් ලකුණු ගන්න ඕන නිසා රෑවිල කාර් එක බලනකොට කාර් එකේ ලයිට් එකට පේන්න ජනෙලෙන් එළියට බෙඩ් ෂීට් එකක් දාලා එළියට මැරලා තිබ්බා. කොච්චර තරහකින් මැරෙන්නද කියලා හිතන්න. මේ දැනුම ලබා ගන්න අම්මලා තාත්තලා කරන මේ මෙහෙයුම නිසා අද පොඩි දරුවෙකුට සෙල්ලම් කරන්න වෙලාවක්. උද්දී ඉඳලා හැන්දැනකන් ටියුෂන් තමයි. ඒ දරුවන්ට ඒ දරුවන්ගේ සෙල්ලම නැහැ. ඒ දරුවන්ට ඒ දරුවන්ගේ අවශ්‍ය කරන විදිහේ ගහක් කොටක නැගිල්ලක් නැහැ, ගඟක නෑමනක් නැහැ, මොකක්වත් නැහැ. ඒ නිසා ඔය තුන් මාසේ බ්‍රොයිලර් චිකන් හදන්නේ. බැටරි සිස්ටම් එකට හදන චිකන් වගේ තමයි අද හැදෙන දරුවේ. විශේෂයෙන්ම කොළඹ වගේ හැදුනොත් එහෙම ගන්න දෙයක් නැහැ. ඉතින් නමුත් ඒ දරුවට තේරෙනවා මේ දැනුමින් එක කිසිම ජීවිතයකට වටිනාකමක් නැහැ. ඒකෙන් හම්බ වෙන්නේ ඩිග්‍රිය කියන සහතිකේ විතරයි. නමුත් ළමයා නැස්ති වෙලා ඉවරයි. යම් කිසි කෙනෙක් මේ ක්‍රමයට විරුද්ධව කතා කරන්න ගියොත් අද පිස්සන් කොටුවේ දමාවි. මම ඒ ගැන කතා කරන්නේ මට ඒ කාලේ ඉඳලම තේරෙනවා මේ අධ්‍යාපනය කියලා කියන්නේ අම්මු පිස්සුවක් කියලා. මට තිබුණේ පුදුමාකාර ද්වේෂයක්. මට තිබුණ සෙල්ලම් කරන්න වෙලාව මට නැති වුණා. මම බයිසිකල් පදින්නට පුරුදුනේ හෙට බුද්ධ ආගම තියෙන කිප දවසේ යන්තම් හොරට ගිහිල්ලා මල්ලොත්තේ බයිසිකල් පදලා තමයි බයිසිකල් පුරුදු කරේ. මං ආස නැහැ පැත්තකලා පාඩම් කරා. ඒ නිසා මම අපේ පවුලේ හොරිකඩයා මොනම දෙයක්වත් තේරෙන්නේ නැති එක. මොකද මට ඕනකමක් නැහැ පන්තියක වාඩි වෙලා කාගෙන්වත් ස්තුති ලබන්න ඕනකමකුත් නැහැ. ඒ ක්‍රමේ වැරදි බව මට තේරෙනවා. හැබැයි මෝඩකමට කොහොමද මමත් ওই ටිකක් ගියා අධ්‍යාපනයේ දිගේ. ඒ නිසා මම කියුනේ මම කියන දේ ඕගොල්ලෝ අහක දාන එකක් නැහැ. මොකද මටත් තියෙන ওই කියන පට්ටම්. නොතිබුණා නම් කියාවේ පට්ටම් ගන්න බැරි නිසා තමයි මේ පට්ටම් ගහන්න හදන්නේ කියලා. දැන් මොකක්වත් නැහැ බුදුජානසේ දේශනා කළා තියෙනවා තං හිතස්සන හෝති इति කවදාකවත් අධ්‍යාපනයේ මම අධ්‍යාපනඥයෙක් කියලා දැනවත් කෙනෙක් කියලා නම්බු වෙන්න හදනවා නම් ඒ මනුස්සයා මේ කාගේදෝ එළියකින් බබලන්න හදන කෙනෙක්. ඒ වාගේම සරුවචනතේ සඳහන් කරලා තියෙනවා යම් කිසි ධර්ම අවබෝධ කරපු කෙනෙක් මට තේරෙන්නේ නැහැ මම මේ කියන්නේ බුදුහාමුදුරුවෝ කියප එකයි කියලා ධර්මයේ අයිතිවාසිකම ගන්නෙත් නැහැ. ඇත්ත ඇති හැටියට ප්‍රකාශ කරන නිසා ඒ පුද්ගලයා අතින් වැරදුනත් බොරුවක් කිව්වත් කවුරුවක්වත් ඒ පුද්ගලට නඩු දාන්නෙත් නැහැ කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා. මෙයා කියන්නේ දන්න ටික කියනවා මිසක් තමන්ගේ අයිතියක් නෙමෙයි කියන්නේ. ඒක නිසා ඒ කෙනාට යෙන නම් වජ්ජා නතස්ස අත්ති. එයා වැරද්දවල කිව්වත් දන්නවා මෙයා කියනකොට වැරදිලා තියෙන්නේ මගේ අයිතිවාසිකම නෙමෙයි කියලා. අපි හේමනන්ද ස්වාමීන් වහන්සේ ඉන්නකොට මොකද්ද එක්කදී ඔය සංඝයා වහන්සේලා මුදල් පරිහරණය කරන කතාවක් ආවා. ඒකෙදී ඒක සංඝයා වහන්සේ නමක් මොකක් හරි එකකින් නෑ මම මුදල් පරිහරණය කරන්නේ නෑ කියලා පෙන්නන්න ගහපා දීමේ පත්‍රයක් හරි මොකක් හරි කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ hina වෙලා කියනවා මම මුදල් පරිහරණය කරත් කවුරුත් පිළිගන්න එකක් නෑ කියලා පරිහරණය කරයි කියලා. ඒ තරම්ම කීර්ති නාමයක් තියෙන ඒ ස්වාමීන් වහන්සේ. මම මම ඇත්තටම මුදල් පරිහරණය කරත් දැන් කවුරුත් පිළිගන්න එකක් නැහැ මම මුදල් පරිහරණය කරනවා. එහෙම ජීවිතයක් ගත කළා තියෙන. ඒක නිසා කවදාකවත් පටලවිල්ලක් නැහැ. හැම කෙනෙක්ම මේ ප්‍රශ්නේ ඇති කරගන්නේ කතා කරන්න ගිහිල්ලා ඒ කතා කරන දේ හරහා මමෙක් මතු කරනවා. කතා කරන දේ හරහා මාන්නයක් ඇති කරගන්නවා. කතා කරන දේ හරහා තණ්හාවක් ඇති කරනවා. ඒ නිසා ඒ කරන කතාව හැම වෙලාවෙම අනික් කෙනාට sannivedanayak නෙමේ සිදුවෙන්නේ පටලවිලක් සිද්ධ වෙනවා. මොකද අපේ අතිශෝක්තිය කියන එක අපිට කටේ තොලේ ගෑවිලා නෙමෙයි සිද්ධ වෙන්නේ. අතිශෝක්තිය කියන්නේ බොරුවගේ මල්ලි. බොරුවම නන් නෙවෙයි. බොරුවගේ මල්ලි තමයි අතිශෝක්තිය නිසා අපිට කවදාකවත් බෑ. ඇති දේ ඇති හැටියට කියන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් මං ආනපන බල සති භාවනා කරන මට ආස්වාසය කරනදී මං ආස්වාසය මේ මෙනෙහි කරා ආස්වාසය මට වැටුනේ මෙහෙමයි කියලා කවදාවත් කියන්න බෑ. ඇති හැටි කියන්න බෑ. ප්‍රස්වාස වේලාවේදී මට ප්‍රස්වාසය මෙනෙහි කරගන්න පුළුවන් වුණාද බැරි වුණාද මෙනෙහි කරනකොට මට ප්‍රස්වාසය වැටුනේ මේමයි කියලා කවදාකවත් කියන්න බෑ කිව්වොත් ඔච්චරකල් භාවනා කරන්න ඕනකමකුත් නැහැ අපිට කවදාකවත් ඇති හැටි කියන්න බෑ මොකද අපි මොකද්ද අපේක්ෂා කරන භාවනා කරන එක ලැබෙන්නේ මේක නයි ඉතින් මොකද ඉතින් කාටවත් තේරෙනවනේ කියලා පුංචි කරලා සලකන නිසා කතා කිරීමේදී කවදාකවත් sannivedana වෙන්නේ ඔය හොඳ පරණ දොස්තර මහත්තයෙක් කිය ධම්මනිසන්ති හාමුදුරන්ට කියලා තිබුණලු මේ සංඝයා වහන්සේලා මම බේත් ගන්නවට කිසිම සංඝයා වහන්සේ නමකට රෝග ලක්ෂණ කියා ගන්න තේරෙන්නේ නැහැ කියලා. දොස්තර මහත්තයාට බණ කියනවා. ඉතින් දොස්තර මහත්තයා අහනවා ආවේ මොකටද බඩේ එකක් වුණාද දතික? නෑ මේ චතුරාර්ය සත්‍ය කියන එක බොහොම උතුම් දෙයක්. දොස්තර මහත්තයලා ටිකක් භාවනා කරන්න ඕනේ කියලා එතන කියලා දොස්තර මහත්තයාට බණ කියනවා. මේසක මේ ගියේ කාරණාව මතකයි. ඒක නිසා කවදා හරි අපිට ඇති හැටිය දකින්න ඇති හැටිය ප්‍රකාශ කරන්න කිය දවසේ ওই භාවනාව ඔච්චර ගැඹුරක් නැහැ. අපිට බැරි මොකද්ද? අපිට ඇති හැටිය දකින්න ඕනකමක් නැහැ. ඇති හැටිය පේනකොට ඒක හරි කම්මැලි. ඇති හැටිය පේනකොට ඒක හරි පාළුයි. ඒක නිසා අපි ඇති හැටියට පලිප්පු වෙදමිල්ලක් කරන පොඩ්ඩක් වැඩි පෙරලා කතා කරනවා. ඒ කතා කරන හැම වෙලාවෙම කර්ම රැස් වෙනවා. ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරලා තියෙනවා කෙනෙකුට කෙනෙක් කියනකොට සච්ඡතෝ තේතතෝ අත්ථ සම්පන්නතෝ පියතෝ කියන කාරණා හතර බලන්නේ. Taman කියන්නේ වෙච්ච දෙයක්ද වෙච්ච දේ වෙච්ච හැටියම කියනවද නැත්නම් අතිශෝක්ති කරලා කියනවද? ඒකෙන් යහන මනුස්සයට ප්‍රයෝජනයක් තියනවද? ඒ මනුස්සයා ඒක අහන්න කැමතිද? එහෙමනම් ඒක කතා කරන්න අනිසරිය සේරම සම්පප්පලා. ඒක නිසා අපේ අතර මේ దేవතාව ඇවිල්ලා මේ හාමුදුරන්ට කතා කරන්නේ මෛත්‍රියෙන් කරුණාවෙන් තමයි. නමුත් దేవතාවට තේරෙන්නේ නැති විශයක් කතා කරන්නේ. ඒක නිසා අන්තිමට ඒ దేవතාවා දීපු මන හාමුදුර දීපු උත්තරය නිසා దేవතාවට බුදුහාමුදුර ගාවට යන්න සිද්ධ වුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කතා කරලා කියන්නේ කරුණා කරලා දන්න දෙයක් කතා කරන්න දන්නේ නැත්නම් දන්නේ නැහැ කියලා කියනවා. දන්න දේ වුණත් ප්‍රමාණය ඉක්මවලා එහෙම නැත්නම් අපි කියනවා නම් අතිශෝක්ති කළ කතා කරන්න යන හැම වෙලාවෙම අපි අතින් කර්ම රැස් වෙනවා. ඒක නිසා අපි අතර යුද්ධ ඇති වෙනවා, රණ්ඩු සරුවල් ඇති වෙනවා, දික්කසාද නඩු වෙනවා. හරියට කාරණාව කියා ගන්න බැරි. ඒ නිසා හැම වෙලාවෙම කියවපු කෙනා කියපු දේ නිසා මොකද්ද අකුසලයක් රැස් කරගන්න. ඒ නිසා හොඳම වැඩේ තමයි පුළුවන් නම් කතා නොකර ඉන්න එක. කරනවා නම් කතා කරන්න ධර්මයක්. ඒකෙම කරුණාවේ මෛත්‍රී. ඉතින් ලොකු සාංචින්න කාලේ කියලා තියෙනවා අපේ ලොකු සාංචි හරිය කැමැති ව්‍යාකරණ වලට හරියට කතා කරනකොට ව්‍යාකරණ අනුකූලව තමයි කතා කරන්නේ. උන්සාංශ කියලා තියෙනවා ව්‍යාකරණේ වැරදුනත් ප්‍රශ්නයක් නැහැ. Taman කතා කරන්නේ කරුණාවෙන් නම් ඒ මනුස්සයා Tamanව තේරුම් ගන්න. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ කියලා මේ ප්‍රකාශිත දැනුම කියලා කියන ඊටාම සීමාකාරී දෙයක් බව දැනගෙන ඒ ප්‍රකාශිත දැනුමින් මමෙක් ඇති කරගන්න නැතුව මම දැනුම ඇති කෙනෙක් කියලා ආවාපාන්න නැතුව ඒ දේෙන් මම එක් ඇති කරගන්න තුව කවුරු හරි එක බාර දුන්නත් අතිරේක ස්තුතියක් ප්‍රශංසාවක් බාර ගන්න නැතුව හිටපු කෙනෙක් උඹ දැකලා තියෙනවද කියලා දේවතාවෙන් අහන. කියන කතාවෙන් මමෙක් ඇති කරගන්නේ නැති කියන කතාවෙන් මාන්නයක් ඇති කරගන්නේ නැති කියන කතාවෙන් තණ්හාවක් ඇති කරගන්නේ නැති කතාවක් උඹ අහලා තියෙනවද එහෙම කෙනෙක් උඹ දැකලා තියෙනවද කියලා දේවතාවෙන් අහනවා. දේවතාවා කියනවා මට තේරෙන්නේ නැහැ කියලා. මම ඒ නිසා මම දන්නවා ඕගොල්ලන්ටත් තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්නම් මොකද ඕගොල්ලෝ හැම වෙලාවෙම කතා කරන්නේ ඒකෙන් අයියා වෙන්නයි නැත්නම් අක්කා වෙන්නයි. කියන හැම එකෙම කාට හරි ගහපා දීමක් කරන්නේ. ඒකට කියනවා අපි ඉද්දෙන්ඩයි කතා කරන්නේ. වදින්ඩයි කියන්නේ. ඇති හැටිය නෙවෙයි. එනිසා කරන හැම කතාවකින්ම අනික් මනස පෑරෙනවා. අනික් මනස පීරි ගෑවෙනවා. ඉතින් ඊට පස්සේ ඒක අපිට එන එක තමයි කර්ම ශක්තිය කියන්නේ. ඒ නිසා වෙච්ච දේ වෙච්ච හැටියෙන් කියන්නේ ඇත්ත හැටියෙන් කියන්නේ ඒ මනසට අර්ථය පිණිස කියන්නේ ඒ මනසට ප්‍රිය වේලාවේ කියන්නේ නැත්තම් කතා නොකරයි. සරුවචන්හන්සේ 84000ක් ධර්මස්කන්ධය දේශනා කළේ උන්වහන්සේ ඇත්ත වශයෙන් දැකපු එකයි ඒ වගේම උන්වහන්සේ ඇත්ත වශයෙන් ඒක ඒ මට්ටමින් කිව්වා. අතිශෝක්ති කරලා කිව්වෙත් නෑ මට ඔබ සියලු දෙනාම බේර ගන්න පුළුවන් මම ਸਰබලධාරී මම මේ ගැලවුම්කාරයෙක් කිව්වේ නෑ. ඒක මට මෙච්චරක් කියලා දෙන්න පුළුවන් ඊහාට උඹලට වැඩ තියෙන්නේ. කවදාකවත් ਸਰවඥාන්සේ අනුන්ගේ විමුක්තියක් බාරගත්තේ නෑ. දන්න ටික බොහොම ලස්සනට විස්තර කරා මොකද මේ ටික අහලා මිනිස්සුયો අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව මේ කතාව නිසා sannivedana නිසා අලුතෙන් ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඇති වෙච්ච ගැට ටික ලියන තාලට කටයුතු කරන්න පටන් අරගත්තොත් නිවන පිණිස ඉච්චරම දඟලන දෙයක් නෑ මතක තියාගෙන ඉන්න අපිට නිවන් දකින්න බැරි ගොඩාක් කාය කර්ම වැරදි නිසා හෝ මනෝ කර්ම වැරදි නිසා නෙවෙයි වාක් කර්මෙමයි කතාවෙමයි අපි එකති කරන හැම ගුණයක්ම අපේ අතින් කෙලෙසෙන්නේ කතා වර්ධකන ඒ නිසා පුළුවන් තරම් ගුණ වඩන්න නිස්සද්ද වෙන්න නිස්සද්ද වුණාට පස්සේ පුදුම එකතුවක් පුදුම ආතතිගත වීමක් එනවා. ਸਰවචනාංශේ දේශනා කරනවා සාරාංශික කල්පලක්ෂකයේ පිරුම්පුරන කාලේ නොකරපු වැරද්දක් නැහැ කියලා බෝධිසත්ව කෙනෙක් වශයෙන් නමුත් කවදාකවත් බොරුවක් කියලා නැහැ කියලා. මුළු බෝධිසත්ව කාලෙම අනික ඔක්කොම අකුසල කර්ම කරලා තිනවා. සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යාචාරය මත්පැන් බීම සියල්ලම කරලා තියෙනවා කවදාකවත් බොරු කියලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ අද්දෙජ්ජ වචනා බුද්ධා අමෝඝ වචනා ජින. වචන දෙකකුත් නැහැ. කියපු දේ අහක දාන්න දෙයක්කුත් නැහැ. ඒ නිසා කතා කරන්න පුළුවන් එකම සතා මිනිසයා විතරයි ලෝකේ. මිනිසයා ඒ නිසාම කොච්චර අමාරු වෙట్లా තියලාද කියනවනම් කෙනෙකුට ගොඩ ගන්න බැරි තරමට කතා කරන හැම වචනයකින්ම අවුලක් ඇති කරගන්නවා. මේ මේ සිද්ධියේදී මට හොඳට හිතෙන්නේ අපි මේ අනුන්ට අනුකම්පා පිණිස අර దేవතාව ඇවිල්ලා මේ සමිද්ධාමතුරන්ට අනුකම්පා පිණිස කරන්න ගියාට ඒ దేవතාවගේ තියෙන අමනකම නිසා එහෙම කතා කරන්නේ කෙනෙකුට කෙනෙක් අනුකම්පා කරන දෙයක් මේ ලෝකේ නැහැ. කෙනෙකුට කෙනෙක් අනුකම්පා කරන කන් තියෙන තමන්ට තම අනුකම්පා කරගන්න එකයි දාන සීල භාවනා කරන එකයි සීල සමාධි ප්‍රඥා පුරන එකයි. ඒක තියෙද්දි මේ අනුන් ගොඩ දාන්න, අනුන්ට උපදෙස් දෙන්න, අනුන්ගේ ජරිත කතා හදන්න යෑමෙන් අන්න අවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරන තියෙනවා. අද මේ ආගම කරලා තියෙන පාහර වැඩි ඕනෝක තමයි. ආගමික නායකයන් කිසිසේත්ම තමන්ගේ චරිතය ගැන සලකන්නේ නැතුව අනුන්ට උපදෙස් දෙන්න ගියාම හෙළුවෙන් ඉන්නේ. කිසිසේත්ම ඒ කෙනෙකුට චරිතයක් නැහැ. ඒ නිසා යෝගාවචරය මතක තියාගන්න ඕනේ අපිට කාගවත් හැදිල්ලක් ගැන වගකීමක් නැහැ. වගකීමක් ගන්නත් බෑ. ගත්තොත් සිද්ධ වෙන්නේ ද්වේෂයක් එන්න පටන් අර ගන්නවා පැටලිලක් වෙන නිසා පුළුවන් තරම් කවුරු හරි ආවොත් කියන්න ඕනේ එහෙම මට කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ මට බෙදා ගන්න පුළුවන් ඇති හැටිය ඇත්ත විදිහට කියලා අර්ථයක් ඇති දේ කතා කරලා ප්‍රිය වෙන දේ අනික් හරියට නොකරයි කියලා ප්‍රශ්නයක් නෑ සරුවචනාංශේ පසේ බුදුමහා රහතන් රතේ බුදුරජාණන් වහන්සේ අතර වෙනසක් තියෙනවා පසේ බුදුරජාණන් වහන්සේ කාටවත් බණ කියන්නේ නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බණ කියනවා රහතන් වහන්සේත් බණ කියනවා නමුත් උන්වහන්සේලා දන්නවා හොඳටම මේ මිනිස්සයා කියන සතා මොනවා හම්බුණත් පටලවා ගන්නවා කොයි දැනුම දුන්නත් කොයි උපක්‍රමයේ දුන්නත් කොයි දේ දුන්නත් පටලවා ගන්න. ඒ නිසා හරියට ප්‍රයෝජනේ සලකලා කියන්න ගියාම එයා දැනගන්න ඕනේ මේ ප්‍රකාශිත දැනුම කියලා කියන්නේ දැනට ලෝකේ ප්‍රසිද්ධ වෙලා දැනුම කියලා කියන්නේ දෙපැත්ත කැපෙන අවියක්. වරදොල පාවිච්චි කරොත් ඒකෙම තුවාල කරගන්න. මරණයෙන් එහාට ඔයකේ දැනුමෙන් ඇති කොහොමඩක්වත් ඇති වැඩක් නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ Taman කවුද කියලා දැනගන්න එක, වර්තමාන මොහොත දැනගන්න එක, මේ ඉන්න තැන දැනගන්න එකටයි. ඒකට ගියාම මේ මම දැන් මෙතන කියන තැනට ගියාම කාටවත් ප්‍රකාශ කිරීමේ අවශ්‍යතාවයක් ඉන්නෙත් නෑ කරන්නත් බෑ. එතකොට ওই sannivedanaye ප්‍රශ්නයක් එන්නේ නෑ. ඒක නිසා දැන් අදින් පස්සේ උඟ දෙනෙක් ආපහු ගෙවල් වලට යන්නේ ගියාට පස්සේ එක්ක මේ ආපු ගමන ගැන හෝ මොන දෙයක් හරි ගැන අනිවාර්යයෙන්ම අපිට සමාජශීලී සමාජිකයෙක් වශයෙන් කතා කරන්න සිද්ධ වෙනවා. ඒ කතා කරන වෙලාවේ පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ අලුතෙන් කර්ම රැස් නොකරගන්න. අවශ්‍යතාවයට අවශ්‍ය දේ කතා කරන මිසක් එකක් කියනනම් කවදාකවත් කතාවක් ආරම්භ කරන්න එපා සහගහන අපරාධයක්. මොනම තැනකදීවත් කාටවත් බනවන්න එපා. බුදියන් ඉන්න කුටි අවුස්සන්න යන්න එපා. අවුස්සුවාට පස්සේ කනවා. කවුරු හරි කතා කරුවොත් මතක තියාගන්න අපහසුතාවයට කතා කරන්න පුළුවන් තරම් උදව් කරන්න ඉන් එහාට හිතලාමතලා උදව් කරන්න යන්නත් එපා. Taman දන්න ශේෂ්ත්‍රයක් නෙවෙයි. ඉතින් ඒකට උඟව දෙනෙක් අපිට දොස් කියන අපි හරීම සීමිතයි. අපි අරම අකරුණාවන්තයි. අපි Tamanගේ වැඩ බලාගෙන ඉන්නවයි කියලා. නමුත් කාට හරි ඉල්ලීමක් කෙරුවොත් කිසිම වග මේ සීමා කිරීමකින් තොර උදව් කරන්න. කාටවත් උදව් කරන්න හිතලා කරන්න යන්නත් එපා. තමන්ට කොච්ච සෑහෙන අපහසුයක් වෙනකන් කාටවත් බනවන්න යන්නත් එපා. ඒතකොට යෝගාවචරය. නිසා යෝගාවචරය කියන සතා දවසට කතා කරන වචන ගාන ගණන් කරන්න කියලා තියෙනවා. ලොකු සංජ විවස්ථාවේ ලියලා තියෙනවා. අනුන් මන තමන්ගේ හපංකම් හුවා දැක්වීමක් ඕනෑ නැත. ඒ නිසා කිසි වෙලාවක අනුන් ඉන්න කුටියකට යන්න එපා අනුන් අමතන්න එපා අනවශ්‍ය වචනයක් කතා කරන්න යෝගාවචර කිසිම ඉඩක් නැහැ කරන වචනේ කතා කරන්න ඕනේ නැති බැරිකමට. කතා නොකර බැරිකමට. එතකොට බොහෝම ඉක්මන් ඒක හුඟ වේලාවකට කියනවා හුදේකලාව කියලා. ওই සියලු කලාවන්ට වැඩිය හොඳම කලාව තමයි හුදේකලාව. ඒකෙදී හරියට බැනුම් අහනවා මන් දන්නේ මං කියලා මාත් බැනුම් ආයි මේ කාන්තාපක්ෂය ගැන. කොච්චරවත් වැඩේ කතා කර කර ඉන්නේ. මේ කතා කරුවේ නැත්තම් ගෙදර මනුස්සත් එක්කත් තරහයි. කතා කරන්න යන්නේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් බලන්න භාවනා කරන කෙනෙක් වශයෙන් පැත්තකට වෙලා ඕන කෙනෙක් ඕන සෙනඟ කතා කරපොදේ කවුරු හරි ඇහුවොත් කතා කරන්න නැත්නම් Taman පැත්තකටලා කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒකෙත් පේන තියෙන ලොකු තපසක් ඒ වගේම පරිසරයට නරක දූෂණය සද්ද දූෂණය ඇති වෙන්නේත් නැහැ. ඔය අපෙලුකු ස්වාමීන් වහන්සේ බණ පොලකදී ගල්දුවේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා තරුණ භික්ෂුවක් බෙර ගහද්දී නටද්දී සෙනග එකතු වෙලා ඉඳද්දී මේ ස්වාංශ ගිහිලා කොනක පන්සලේ කොනක වැල්ලේ මොනවද ඇඳ ඇඳ ඉන්නවා. පණ්ඩිත ස්වාංශ දැකලා ලං කරලා තියෙනවා. ලං කරලා බලලා මොකද කරන්න කිව්වලු මම මේ ගාතාව ප්‍රස්තාර කරනවා කිව්වා. සංස්කෘත ශ්ලෝකයක් ප්‍රස්තාර කරනවා කියලා. ඊට පස්සේ ලොකු පණ්ඩිත ස්වාංශ දැනගෙන තියෙනවා මේ සෙනග ගොඩේ ඉන්න බැරි නිසායි මේ පැත්තකටලා ඉන්නේ කියලා. තුන් සැරයක් විතර කතා කරුවාට පස්සේ තමයි කතා කරන්නවත් පෙළඹිලා තියෙන්නේ. නැත්තම් ඒ සෙනඟ කොච්චර ගමේ පන්සලේ දානි. පැත්තකටලා ඉඳලා ඒකෙන්ම අල්ලගෙන තියෙනවා මේ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම උදේකලාවට කැමති කෙනෙක් කියලා. ගරු තන්ලි සැලකුවා මරණකම්ම දන්න දැනුම නිසා කවදාකවත් කියාපාන්නේ නිසා අද ලෝකේ තියෙන මේ අධ්‍යාපනයයි කියාපෑමයි දිහා බලනකොට අපි මේ වගේ පිරිසකට නම් ওই පැත්තකට කරලා කියලා දෙන්න පුළුවන්. අද පස්වෙනි ශ්‍රේණිය සමත් වෙච්ච ශිෂ්ටස්සේ සමත් වෙච්ච ළමයෙක්ගේ தત્ත්වය බලන්න. පාස් වෙච්ච තැන ඉඳලාම කියාපාන ලෝකයකට ගිහිල්ලා අම්මලා තාත්තලා මේ තල්ලු කරලා මේ තරග යෝගයකට යොදලා අර ලස්සන සුන්දර මනස තාම අවුරුදු 11යි. මේ විශාල තරගයකට උරුට්ට කරාට පස්සේ යක්ෂයෝ යක්ෂණියෝ තමයි එළියට එන්නේ. ඒ නිසා ඒ ළමයින්ට ඕනේ දැනුම ළමයින්ට දෙන්න ඕනේ. නමුත් ඒක පොවන්න යන්න එපා. ඔය දැනුම කියන එක මහලු කොට සලකුවාට සරුවචනාංශේ සඳහන් කරලා තියෙන ඔය ප්‍රකාශිත දැනුම 10%ක්වත් නැහැ. අප්‍රකාශිත දැනුම 90%ට වැඩි. ප්‍රකාශිත දැනුම ගැන වැඩි නටන්න ගත්තොත් අප්‍රකාශිත දැනුම ගැන අපිට හොයන්න වෙලාවක් නැහැ. නිසා අපිට ඕනේ නම් manussකම දැනගන්න අපිට ඕන නම් අපේ අතර ගැටුමක් නැති තැන දැනගන්න ප්‍රකාශිත දැනුමේ කොහොමඩක්වත් නැහැ. ඒක තියෙන අප්‍රකාශිත දැනීමෙන් සා පුළුවන් තරම් පැත්තකටලා බණක් භාවනාවක් කරලා හිත එකතෙන් කරගත්තට පස්සේ මානසික මනසට සම්බන්ධයක් වෙනවා සරුවචන් වහන්සේත් එක්කත් අනිකුත් රහතන් වහන්සේලාත් එක්කත් භාවනා කරන අයත් එක්කත් ඒතර පුදුම වර්ධනයක් සිද්ධ වෙනවා හිතේ ඒකට කියනවා යුනිවර්සල් කොන්ෂස්නස් කියලා ඉංග්‍රීසියෙන් කියනවා සමහරු කියනවා ආකාශ ලයිබ්‍රරි කියලා ඒකේ දැනුම අසීමිත ප්‍රදේශයක් තියෙනවා. ඕනම දෙයකට අවශ්‍ය දැනුම තියෙනවා. හැබැයි පොත්වල තියෙන දැනුම නෙවෙයි. පොතේ දැනුම තියෙනකම් මේකට යන්නත් බෑ. ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපිට ලෝකේ දැනුමක් අවශ්‍යයි. සාමාන්‍ය අයට වැඩි උගත්කමක් අවශ්‍යයි. මුදලකුත් අවශ්‍යයි. කීර්තිනාමිකුත් අවශ්‍යයි. ඊට පස්සේ අපි ඒක සීමාව දැනගෙන පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. ඒ ප්‍රකාශිත දැනුම විතරක් නෙමෙයි ප්‍රත්‍යක්ෂය කියන එක ප්‍රකාශිත දැනුමට ඕනනම් චින්තාමය ඥාන කියන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂය ඉස්සර කරගත්තොත් ප්‍රකාශිත දැනුම ටොන් එකකට වැඩිය වටිනවා ප්‍රත්‍යක්ෂයේ අවුන්සයක්. ඒ නිසා අපිට මේ ලැබිච්ච පුංචි ප්‍රත්‍යක්ෂය අපි උත්තම දේ වශයෙන් සලකලා ජීවිතේ සම්පූර්ණ හැඩගහස ගන්න ඕනේ. හැකිතාක් ඇතුළතින් පැනනගෙන මේ දැනුමට ඉඩ දීලා මේ පිටින් එන දැනුම උපකරණයක් ප්‍රයෝජනයක් වශයෙන් පාවිච්චි කළ කරන්න ගත්තොත් අපි ලස්සන ආදර්ශයක් ඉදිරි කරන ලෝකෙටත් ඒ වගේ අපිට දැනටත් හම්බෙලා තියෙන මේ උත්තරම දුර්ලභ වස්තු ප්‍රයෝජන ගන්න වෙනවා. ඒ නිසා යනකොට, ගෙදර යනකොට හොඳට මතක තියාගෙන යන්න මේ දැනුම කිසිසේත්ම ආඩම්බරයකට කාටවත් ගැටුමක් ඇති කරන්න මවාපාන්න ගහපා දෙන්න නෙවෙයි. මේ අපේ දැනුම තියෙන්න ඕන අපේ නොදැනුවත්කම මෙච්චරයි කියලා ප්‍රමාණකරනද ඒ නිසා මේ සමිද්දි සූත්‍රේ නිමාව නෙවෙයි මේක මේක සමිදි ස්වාමී බුදුරජාණන්සේ කරපු දේශනේ දේවතාවට තේරෙන්නේ නැති නිසා බුදුරජාණන්සේ තා ක්‍රම දෙකකට මේ දේවතාවත් එක්ක ගනුදෙනු කරනවා නැත්නම් සාකච්ඡා කරනවා මම බලාපොරොත්තු වෙනවා ඊගාවට තියෙන අපේ වැඩමුළු වලදී පුළුවන් තරම් මේකම ඉදිරියට පවත්වන්න ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් ඒ තියෙන බණත් අහන්න උත්සාහ කරන්න එතකොට සමිදි සූත්‍රය පිළිබඳව පොතේ තියෙන අංග සම්පූර්ණත්වයක් ගන්න පුළුවන්. නමුත් මම හිතනවා අපි මේ වැඩමුළුවේදී සාකච්ඡා කරපු දැනුම කරුණු සෑහෙන දුරට තමන් කරගෙන යන වැඩ ධෛර්යමත් වෙලා උනන්දු වෙලා කරගෙන යන්න පුළුවන්. එසේම කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවේ මේ අවසාන ධර්ම දේශනාවත් මේ ධර්ම දේශනාවක් මෙතන නතර කරනවා. සියලු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා